තමන්ගේ පාත්තරයට දානේ පිරෙනකම්ම පිණ්ඩපාත කරලා ආරාමයට ගිහිල්ලා අනික් ස්වාමීන් වහන්සේලාට කියනවා ආයුෂ්මතුනි පාත්තර අරගෙන එන්න මම ආද ඔබ වහන්සේලාට දානයක් පූජා කරනවා කියලා. ඉතින් අනික් ස්වාමීන් වහන්සේලාගේ පාත්තර වලට තමන් පිණ්ඩපාත කරගත්ත දානේ ටික බෙදලා උන්වහන්සේ අර පින් අනුමෝදන් කරා. ඒ පින් බලාපොරොත්තු වෙන ඉන්න ප්‍රේතියට මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා. දැන් මේ ප්‍රේතියට අර පින ලැබුණා. ලැබිලාර සා පිපාසාාව කුසගින්න නැති වුණා. හැබැයි උන්වහන්සේ ආයමත් පින්ඩ පාත යනකොට මේ ප්‍රේතිය පෙනීදලා පින් දෙනවා ස්වාමීණි ඔබහන්සේට බොහෝම පින් අයිති වෙනවා. ඔබහන්සේ දීපු පිනෙන් මගේ කුසගින්න පිපාසි සංසිඳුනා. මෙහෙම කියලා මේ ප්‍රේතිය තමන් කරපු අකුසලයේ කියන ස්වාමීනි මම මේ പ്രേත ලෝකෙ ඉපදුනේ මම පෙර කරපු මේ වගේ අකුසලයක් නිසා මං කලින් මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක් මම මෙන්න මේ වගේ පව්කම් කරා කියලා අර තමන්ගේ පෙර ජීවිත ගැන කියනවා එතකොට මේ අමනුෂ්‍යයට පෙර තමන් කරපු අකුසලයේ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ විතරක් නේ මේ പ്രേතිය කියනවා ස්වාමීනි තව പ്രേත ලෝකෙ මට අවුරුදු 5යි කියන ආයුෂ තියෙනවා ස්වාමීනී මේ අවුරුදු පහ අවසන් වෙනකොට പ്രേත ලෝකෙන් චුත වෙලා මම උපදින්නේ මහා නිරේ කියලා. ස්වාමීනී මහා නිරේ ඉපදිච්ච සත්‍යයන් විඳින දුක මට පේනවා කියලා මේ പ്രേතී හඬා වැළපෙනවා. එතකොට අර රහතන් වහන්සේට පින් දීලා പ്രേතාත්මයේ තුල මේ කුසගින්න පිපහසේ නැති කරාට අර නිරේ අනේක බලක්වන්න පුළුවන්කමක් නැහැ. ඒක Taman රැස් කරගත්ත කර්මය. එතකොට දැන් අපි හිතමු ඒ දැන් අනාගතය ගැන පේනවා තමන් තව අවුරුදු පහකින් මැරිලා නිරේ උපදිනවා කියලා පේනවා. ඒක නා බොහොම සතුටින් ජීවත් වෙනව නෙමෙයි මේ පෙනීමත් එක්ක. ඒක හරියට අර එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සයා දවසින් දවස දින ලං වෙනකොට එන්න එන්න මොන තරම් බයකින්ද ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ අර තමන් තව අවුරුදු පහකින් නිරේ පහළ වෙනවා. නිරේට ඇදිලා යනවා කියලා දකින කෙනා දවස් ගෙවෙන්න ගෙවෙන්න මොන තරම් බයකින් විඳවනවද? මේවා අකුසල් විඳවන්න පහළ වෙච්ච හැකියාව. එතකොට බොහෝ වෙලාවට ඔය ඕපපාතික සත්‍යයෙන් දැන් ගොරෝසු ශරීරයක් තියෙන අපිට මේ බිත්තියක් විනිවිදගෙන යන්න බෑනේ ගොරෝසු දෙයක් විනිවිද යන්න බෑ. හැබැයි සියුම් ශරීරයක් තියෙන කෙනෙකුට ඒ සියුම් ශරීරය මේක හරියට හුලඟක් වගේ. එතකොට මේ විඥාන ශක්තියක් තියෙන. සියුම් පංච උපාදානස්කන්ධයක්. සැනින් ඕන දිහාකට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ගොඩනැගිල්ලක් හෝ බිත්තියක් හෝ ඕනම ගණ දෙයක්කින් එහා විනිවිදගෙන යන්න පුළුවන් හැකියාව තියෙන. කුඩා සිදුරක්වත් පුංචි සිදුරක් වුණත් ඇති පොඩි ඒ අමනුස්සයෙකුට. අන්න ඒ වගේ මොකද ඔහුගේ ශරීරය ඉතාම සියුම් ශරීරයක් තියෙන්නේ. ඒක මේ සතර මහා ධාතුන්ගෙන් හැදුනට මේ සුළඟ වගේ. අන්නේ වැනි කෙනෙකුට වේගෙන් මේ පරිසරය තුල එහි මේ ගමන් කරන්න පුළුවන්. හැබැයි ඒ කෙනා මේ මිනිස්සෙකුට වඩා සැපයක් විඳින කෙනෙක් නෙමෙයි. එතකොට තමන් කරපු අකුසලයේ දකින්නවා කියන්නේ පෙර ජීවිත දකින්නවා කියන්නේ මේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ භාවනා කරලා ඉපදෙවුවා නෙමෙයි. ඒ පෙර කරපු අකුසලයයි පේන්නේ. ඒ අකුසලයේ පේනකොට ඒ ගැන හිත හිතා විඳවනවා. ඊළඟට දැන් ওই අමනුෂ්‍ය අතර වුණත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා මහා බල සම්පන්න. ඊළඟට මධ්‍යමානුභාව අමනුෂ්‍යයෝ ඉන්නවා නීච අමනුෂ්‍යයෝ ඉන්නවා. දැන් ওই ආටානාටි සූත්‍රයේම බොහොම ලස්සනට පැහැදිලි වෙනවා වෛශ්‍රවණ දෙවියන් තමයි මේ යක්ෂයන් පාලනය කරන නායක අධිපති දෙවියන්. වෛශ්‍රවණ දෙවියන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අමනුෂ්‍යයන්ගේ බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. හැබැයි ඒ වගේම විශාල පිරිසක් තුනුරුවන්ට අගෞරව කරනවා කියන. ඒකට හේතුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වළකින්න කීවට මේ අමනුස්්‍යයෝ මේ යක්ෂයෝ කියන්නේ ප්‍රාණඝාතයට කැමති පිරිසක් කිය. ඇයි අකුසල් කරලම නේ බෑ උපදින්නේ ඒ අයගේ මනස හැම වෙලාම ප්‍රාණඝාතයටමයි කියන යොමුුවෙන්. ඊළඟට ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ හොරකං කරන්න එපා කියලා දහම් දෙසනකොට අමනුස්්‍යයෝ කැමති හොරකං කරන්න කිය. ඒ නිසා ඒ අයට ඊට විරුද්ධ දෙයක් කියනකොට තරායනවා. බුදුරජාණන් වහන්සේ වැරදිකාම සේවනයේ දෙන්න එපා කීවට මේ යක්කු යක්ෂණය අතර ඒ වැරදි කාම සේවනයේ දෙනවා. ඒ අය ඒවට කැමති. මොකද සීලකන් නිසාම තමයි ඔය උපදින්නේ. ඊළඟට ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ බොරු කියන්න එපා කීවට මේ යක්කුන් නිතරම බොරුවම තමයි කියනවා කියන්නේ. පේන්නේ නැද්ද ඔය වැහින අමනුෂ්‍ය කියන්නේ බොරුමනේ. එතකොට ඊළඟට මත්පැන් මද්ද්‍රව්‍ය වලට අමනුෂ්‍යෝ කැමතියි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පන්සිල් රකින්න මේවැන් වලකින්න කියනකොට දුස්සීල කංකරන යක්කු ඒකට අකමැති කිය. අන්නේ නිසයි කියනවා බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට ධර්මයට අකමැති. දැන් බලන්න මනුස්සලෝකෙත් ඕකම නිසභාවෙන. ධර්මය කියනකොට දුස්සීලය ධර්මයට අකමැති. මොකද තමන්ට වැරදි වැඩ කරගෙන තමන්ට අපරාධ කරගෙන තමන්ට පවුකං කරගෙන තමන්ගේ ඒ වැරදි වැඩ කරගෙන ඉන්න පුළුවන්කමක් නෑ ධර්මය බලවත්වෙන සමාජයක. එතකොට පංචසීලේ ගැන කියනකොට අර වැරදි වැඩ කරන මනුස්සය ඒකට විරුද්ධ වෙනවා. අන්න ඒ වගේ අර දරුණු අමනුස්්‍යයෝ ඒකට අකමැති. ඒ අකමැති නිසා තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්‍ෂු භික්‍ෂුනි උපාසක උපාසිකාවන්ට මේ දරුණු අමනුෂ්‍යය කරදර කරන්න පුළුවන් කිය. බොහොම ලස්සන්ට ඒක තියෙනවා ගච්චන්තෝව අනුගච්චය. තමන් යනකොට තමන් අනුවමර අමනුස්්‍යය එනවා කියන. ටිතෝවා අනු ටිතේය තමන් නතර වුණොත් අර අමනුස්්‍යයත් එයා එක්කම නතර වෙන. නිසින්නව අනු නිසීදය තමන් ඉඳගන්නකොට අමනුස්්‍යය තමානු ඉඳගන්නවා කිය. තමන් නිදාගන්නකොට සයානවා සයානයේ නිදාගන්නවා තමන් ඇසුරෙන් හැබැයි එහෙම ළඟින් හිටිය කියල මේ උදව්වට නෙමේ. කරදර කරන්න හිරි හැර කරන්න තමන්ට අවස්ථාවක් ආපු ගමන් අනතුරක් කරන්න පලිගන්න තමයි මේ උත්සා කරන්න. අන්නේ වැනි වෙලාවක දෙවියන් සිහිපත් කළ උදව් උපකාර ඉල්ලන්න අපි උදව් කරන්න කියලා තමයි මේ ආටානාට ඉතින් බොහොම ලස්සන අපි වෙන මේ ගැන කතා කර යුතුයි. එතකොට අපිට මේවෙන් පේනවා මේ අමනුස්සයෙකුට මෙවැනි හැකියාවක් පිහිටන්නේ අකුසලයක් ගෙවන්න මිසක් තව තවත් කර්ම රැස් කරගන්න මිසක් මේ හිත දියුණු කරගන්න පුළුවන් තැනක් නෙමෙයි අමනුස්ස ලෝකේ කියන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. දැන් සැබවින්ම මිනිස්සයා කියන්නේ මනු උස්. එහෙම නැත්නම් උසස් මනසක් තියෙනවා. නමුත් මේ උසස් මනසක් තියෙන මිනිස්සයාගේ ශාරීරිය තුලටත් මේ සියුම් ශරීරයක් තියෙන අමනුෂ්‍යයන් ඇතුල් වෙනවා. එimhe ඇතුල් වීම තුලින් අපි දකිනවා බොහෝ අවස්ථාවලදී මේ මිනිස්සයන් බොහෝ විට 175ක් වම ප්‍රතිශතයක් දක්නට ලැබෙන්නේ මේ අමනුෂ්‍ය වේසයෙන්. කොහොමද මේ මිනිස්සෙකුගේ බලවත් වූ මිනිස්සෙක් ළඟට මේ දුබල වූ නැත්නම් මේ පාපයෙන් යුක්ත වූ මේ අමනුෂ්‍යෙක් ඇතුල් වෙන්නේ? ඔව් ඇත්තෙම අපි මේ මනස උසස් නිසා මනුස්සයි කීවට හැමෝගෙම මනස උසස්ද කියලා දකින්න තියෙන මිනිස්සුන්ගේ ක්‍රියාවත් එක්ක. ඉතින් මේ ක්‍රියාව තුලින් ගත්තහම බොහෝ දෙනෙක්ගේ මේ අකුසල් කරන පාපී අකුසල් එක්ක තමයි බොහෝ වෙලාවට මේ අමනුස්සයෙකුට කෙනෙකුට හිරිහැරයක් කරන්න අනතුරක් කරන්න සිදුරක් අහු එන්නේ. එතකොට තමන් ධර්මයෙන් බලවත්නා තමන් සීලවන්තනා තමන් මෛත්‍රය වඩනෝ නම් බුදුරජාණන් වහන්සේ වදාල එයාට අමනුස්සේකුට ලංවෙන්න බෑ බොහොම ලස්සන දැන්ුවේ ඇඟට ඇතුල්ලෙනවා කියන එකටම බොහොම ලස්සන දේශනාවක් තියෙනවා මේක තියෙන සංයුත්ත නිකායි කුල සූත්‍රය <clears throat> කුල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනෙන ගෙව අර ගෙයි ජනේලයක් හරි දොරක් හරි කඩලා මුට්ටියක් ඇතුල් කරලා හොරකං කරන හොරු ඉන්නවා කියන. ඉස්සර හොරු හොරකං කරලා තියෙන්නේ ඉස්සල්ලාම ඇවිල්ල රෑට ජනේලයක් හිමීට ඇරලා ලීයක දවටල මුට්ටියක් ඇතුල් කරනවා කිය. එතකොට හැංගිලා හරි ගැහුවොත් මුට්ටියටනේ වදින්නේ ඔළුව කියලා. අන්න ඒ වගේ මේ මුට්ටිය දාලා හොරකම් කරන හොරු කාන්තාව වැඩිපුර ඉන්න ගෙවල් වලට බය නැතුව ඇතුල් වෙනවා කියලා. මොකද කාන්තාව වැඩිපුර ඉන්නවා නම් හොරු දන්නවා මේ ගෙදර හොරකම් කරන්න ලේසි. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා මේ හොර කණ්ඩායම් පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් වලට ලං වෙන්නේ නැහැ කියන මුට්ටිය දාන්නෙන්නෙත් නැහැ ලං වෙන්නෙත් නැහැ. බුදුරජාන් වහන්සේ ඔන්න ඔය උපමාව කියලා කියනවා මහණෙනි අන්නේ වගේ තමයි කියනවා මෛත්‍රී සිත වඩන මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනාට අමනුෂ්‍ය ඇතුල් වෙන්නේ නැහැ කියනවා. එයා හරියට පිරිමි වැඩිපුර ඉන්න ගයක් හා සමානයි කියනවා. මෛත්‍රිය වඩන් නැති හිත දියුණු නැති සීලයක් පිරිසිදු නැති කෙනාට අමනුස්්‍ය ඇතුල්ලෙනවා කිසිම බයක් සැකක් නැතු අමනුස්සේකයාව ග්‍රහණය කරගන්න පෙළඹෙනවා කිය. එතකොට අපිට පේනවා මේ ගුණධර්ම දියුණු නැති කෙනාටම තමයි අමනුස්සේ ඇතුල්ලේ. සමහර වෙලාවට පෙර අකුසල් නිසා එන අමනුස්සේ ඉන්නවා. ආත්ම ගණන් පස්සෙන් පන්නගෙන එනවා. එතකොට අපිට පේනවා මේ ධර්මය දියුණු කිරීම තුලම මේ අමනුෂ්‍යයන්ගෙන් එන පීඩා වලින් වළකින්න පුළුවන්. දැන් ඔය ආටානාටියෙම තියෙනවා ඒ වගේ අමනුෂ්‍යයෙක් ඇඟට ඇතුල් වුණොත් වෛශ්‍රවණ දෙවියන්ට කියන්න කියනවා. එතකොට දෙවියන්ට කියන්න කියෙන හැබැයි කියන්න ඕන මං මේ වගේ සීලාදී ගුණ ධර්ම රකින කෙනෙක් මං මේ වගේ ධර්මය හැසිරෙන කෙනෙක් මං මේ වගේ ධර්මය වඩන්න උත්සාහගන්න කෙනෙක් මට ධර්මය දියුණු කරන්න කරදරයි ඒ නිසා දෙවියනි මාව මේ අමනුස්්‍යයගෙන් ආරක්ෂා කළ මට උදව් කරන්න කියලා වෛශ්‍රවණ දෙවියන්ගේ ඉල්ලීමක් කරන්න කිය. වෛශ්‍රවණ දෙවියෝ තමයි යක්ෂයන්ට අධිපති දෙවියන්. උතුරු දිසාාව පාලනය කරන පාලක දෙවියන් හැටියට ධර්මය හඳුන්නන. එතකොට වෛශ්‍රවන් දෙවියෝම එක සිදුවීමක් කියන ස්වාමීනි හැබැයි දෙවියන්ගේ කීමටත් පිටින් කරදර කරන දරුණු හිතුවක්කාරයක් ඉන්නවා කියන. දැන් වෛශ්‍රවණ දෙවියන් යක්කුන්ගේ පාලකය වුණාට දෙවියන් කියනවා කියලා හිතමු මෙයාට කරදර කරන්න එපා කියලා දෙවියන් අන කරන. හැබැයි දෙවියන්ගේ අනට පිටින් කරදර හිරිහැර කරන දෙවියන්ගේ කීමුවත් පිළිගන්නේ නැති දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා කිය. ඒක ස්වාමීනි මේ වගේ කියලා උපමාවක් කියනවා. දැන් රජගහනුවර සේනිය බිම්බිසා රජ්ජුරුවෝ මොන නීති රීති දාලා තිබ්බත් මිනිස්සයන්ගේ යහපතට ඒ නීති කඩන හොරු ඉන්නවා. වංචනිකයෝ ඉන්නවා, අපරාධකාරයෝ ඉන්නවා, මිනිමරුවෝ ඉන්නවා. අන්න ඒ වගේ තමයි කියන වෛශ්‍රවණ දෙවියෝ මේ වගේ දේවල් කරන්න එපා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන්න එපා කියලා කොයිතරම් කියලා තිබ්බත් මොනතරම් අණ දුන්නත් ඒ අණට පිටින් ගිහිල්ලා ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන දරුණු හිතුවක්කාර අමනුෂ්‍යයෝ ඉන්නවා කියනවා. එවැනි අයට බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි එවැනි අයත් පාලනය කරන ක්‍රමයක් තියෙනවා කියන. ඒ තමයි කියනවා යක්ෂ සෙම්පතිවරුන්ට වැඩේ පවරන්න කියන. ආටානාටියේ තියෙනවා හඬනගා කියන්න කියනවා අයන් යක්කෝ ගන්හාති. මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයන් යක්කෝ ආවිසති මේ යක්ෂයෙක් මට ආවේශ වෙනවා. අයන් යක්කෝ හේටේති යක්ෂයෙක් මට පීඩා කරනවා. අයන් යක්කෝ විහෙටේති බලවත්ව පීඩා කරනවා. අයං යක්කෝ හිංසති මේ යක්ෂයා මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති මේ අමනුෂ්‍ය මාව අතහැරලා යන්නේ නැහැ මට වද දෙනවා කියලා හඬ නගා කියන්න කියලා. ඒ කියන්නේ කියන්නේ යක්ෂ සෙම්පතිවරුන්ට. ඒ අයගේ නම් පව ආටානාටිය සූත්‍රයේ තියෙනවා ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ බහරද්වාජෝ චන්දනෝ කාමසෙට්ටෝ නින්නිගණ්ඩු නිගණ්ඩුත චිත්තසේන ආලවක ප්‍රජාපති මේ වගේ නම් ගණනාවක් තියෙනවා. අන්න ඒ අයට නම් කිය කියා හඬ නගා කියන්න කියන. ඒ අය ධර්මාවබෝධය ලබපුපයත් එතර ඉන්න දැන් ආලෝක කියලා පිදන්න ආලෝක සූත්‍ර තියෙන් මරණයට පත්වෙලා යක්ෂයන් පාලනය කරන දරුණු සෙම්පති දේවතාවක් කියලා ඉපදුනා. එතකොට ඒ වගේ තුනුරුවන් සරණ ගිය බොහොම තෙරුවන් ගැන පැහැදිච්ච අර යක්කුන්ට දඬුවම් කරන නායක සෙම්පති දේවතාවරු. ඒ අයට වැඩේ පවරන්න. එතකොට ඒ අය මොකද කරන්නේ අර හිතුවක්කාර අමනුස්්‍යාව අරගෙන ගිහිල්ලා දඩුවන් කරලා හරි මේ කෙනාව ආරක්ෂා කරනවා කිය. එතකොට ධර්මය අනුව බලනකොට පේනවා ඔය මොන්න තරන් දරුණු අමනුස්්‍ය බලවේගයක් වුණත් ධර්මය තුළ තියෙනවා ඒකෙන් ආරක්ෂා වෙලා අමනුෂ්‍ය බලවේගෙන් ආරක්ෂා වෙන ක්‍රමේ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ධර්මයට අනුව ජීවත්වීමයි ධර්මයෙන් මේකට පිළිසරණක් හොයන එක. එතනින් එහා දේවාල ගාන ගිහිල්ලා හරි වෙනත් දේවල් පස්සේ ගිහිල්ලා හරි තවත් යකෙකුට කියලා හරි මේක අයින් කරගන්න උත්සාහ කරන්න ගියොත් වෙන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ. තවත් ලොකු අමාරුවක තවත් ලොකු ප්‍රශ්න ගොඩක පැටලෙන. ඒ නිසා මේ අමනුෂ්‍ය ප්‍රශ්නය කියන එකත් ඇත්තෙන්ම ලොකු අනතුරක්. ඒ නිසා තමයි දොයි අංගුත්තර නිකායේ තියෙන අනාගත පය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි අනාගතය ගැන හිතලා බිය උපදවාගත යුතු කරුණු ටිකක් කියනවා. එතනින් මුලින්ම පෙන්නනවා මහණෙනි නිතර හිතන්න කියනවා කොයි මොහොතේ මාව දරුණු අමනුස්සයෙකුට ගොදුරක් වෙයිද දන්නේ ඊට පෙර මම අප්‍රමාදීව ධර්මයේම වඩලා මේ භයානක සසරෙන් මිදෙනවා කියලා ධර්මාවබෝධයට මහන්සි ගන්න කිය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ඉලක්කේ නිතර හිතන්න කියන මොන මොහොත් වෙලාවක කවදා කොතනක දරුණු අමනුස්සයෙකුට මං ගොදුරු වෙයිද දන්නේ ඊට පෙර මං ධර්මය අවබෝධ කරනවා කියලා වීරිය කරන්න කියලා. ඒ නිසා මේ අමනුස්ස උවදුර මොකද අපිට දැන් මිනිස්සෙක් අපිට වෛර බැන්දොත් කවුරු හරි අසල්වැසියෙක් හරි තරහකාරයෙක් හරි නම් ජීවිත අනතුරක් තියෙනවා නම් මොනවා හරි මේ ඇන්ට්‍රියක් හරි දාන්න පුළුවන් නේ. ගිහිල්ලා අඩු ගානේ නීති මගින් හරි කටයුතු කරන්න පුළුවන් මොනවා හරි දෙයක්. නමුත් අමනුස්සයෙක්ගේ වෛරයක් බැඳලා මේ අමනුස්ස බලවේගයකට ගොදුරු වුණොත් මේකෙන් බේරෙන්න තියෙන්නේ ධර්මයේ දියුණු කරලා ධර්මයට පැමිණිලා මිසක් වෙන විකල්ප ක්‍රමයක් නැහැ. එහෙමයි අපේ හාමුදුරනේ. මේ වැඩසටහන අරමුණ ඔබට මොකද හිතෙන්නේ? බොහෝ වෙලාවට මේ අමනුෂ්‍ය ලෝකයේ තුල මොනතරම් ගැඹුරු තැන් විග්‍රහ වෙනවද? ඉතින් මේ පිළිබඳව ඔබටත් යම් යම් අත්දැකීම් ඇති. අපි ඔබට මතක් කර සිටිනවා. ඒ අත්දැකීම්නුත් අපට දැනුම් දෙන්න. ඒ වගේ ඔබට යම් කිසි ගැටලු තිබේ නම් ඒවාට විසඳුම් ලබා දීමටත් අපි සූදානම් සිටින්නේ. එහෙනම් අපි ඔබට මතක් කරනවා මේ මොහොතේදී ශ්‍රී ටීවී දුරකථන අංකය 0.0 94යි 711යි 88යි 78යි 98 බිඳුවයි බිඳුවයි 94යි 711යි 88යි 78යි 98. ඉතින් මේ අංකයට ඔබට පුළුවන් ආමන්ත්‍රණය කරලා ඔබේ අත්දැකීම් අපිට කියන්නට. ඒ විතරක් නෙවෙයි මේ වැඩසටහන සමගාමීව ඔබට පුළුවන් ඔබගේ ගැටලු අප වෙත යොමු කරන්න. අපි ඒ සියල්ලටම ඔබට ඊටමත්ම සාර්ථක ඒ වගේම නිර්වද්‍ය පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ධර්මානුකූලව ධර්මදරෝ මෙවැනි උතුම් භික්ෂුන් වහන්සේලාගේ ඒ උතුම් සහාය පෙරදරි කරගෙන. ඉතින් එහෙමනම් කෙටි විරාමයකින් පසු නැවතත් අපි තව බොහෝ දෑ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා කරුවල එළිය වැඩසටහන තුලින්. හොඳයි. ඉතින් ඔබ මේ සුපුරුදු ආකාරයට රැඳී සිටින්නේ ශ්‍රී TV තුලින් ඔබට ඉදිරිපත් කරන අපූර්වතම ත්‍රාස්‍ය බීතිය කුතුහලයේ ජුගුත්සා ජනකත්වය වගේම සත්‍යය මේ සියල්ල එකට කැටිකොටගත් අපූර්ව වැඩසටහන කළුවර එළිය වැඩසටහන සමග ඉතින් අද දවසේ අපි මැදිරියට ඔබ වෙනුවෙන්ම අපි කැඳවා තිබෙන්නේ ඔබ හොඳින් හඳුනන ඒ වගේම මේ ශේස්ත්‍රය පිළිබඳ වඩාත් හොඳ සුවිශේෂී ඥානයකින් සැදුම්ඩත් පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපි හැමදෙරනේ සාමාන්‍යයෙන් අමනුෂ්‍යයෙකු මිනිස් ශරීරය තුළට ඇතුළු වුණාට පස්සේ බොහෝ අවස්ථාවදී මේ මිනිස් ශරීරයේ බොහෝ වෙනස් වීම් ඇති වෙනවා. සමහර අය පරල වීමක් වෙනවා. සමහර අය බොහොම වේගයෙන් ආරූඪ වෙනවා. සමහර අයගේ කටහඬ වෙනස් වෙනවා, ගැඹුරු වෙනවා. ඒ වගේම සමහරු සාමාන්‍ය සජීවී තමාගේ ස්වාභාවික ගති ලක්ෂණ වලට වඩා වෙනස් වූ ගති ලක්ෂණ පහළ වෙනවා. සමහර අවස්ථාවලදී පත්වෙන අමනුෂ්‍යයාගේ වයස් කාණ්ඩයට අනුව කටහඬ සහ හැසිරීම් රටාව ඇති වෙනවා. අපේ හැමෝටම මේ දේවල් කොහොමද මනුෂ්‍ය ශරීරයකට එක එල්ලේ ඍජුව බලපාන්නේ? ඔව්. ඇත්තෙම දැන් සමහර අමනුෂ්‍යය ඇඟට ඇතුල් වෙන්න බොහෝ දෙනෙකුට බෑ. සමහර අමනුෂ්‍යය කරන්නේ එයාට පිටින් ඉඳගෙන කරදර කරන්න බල. එවැනි අමනුෂ්‍ය අතර ඔය තියෙනවා මං හිතන්නේ දැන් අපිට තොරතුරු එනවා නම් ඉදිරියට තොරතුරු වෙයි මේවා කතා කරනකොට බොහෝ දෙනෙක්ගේ සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා සූරනවා. මං හිතන්නේ ඔබතුමා ඔය ගැන හොයනවා නම් ඔබතුමා දකින්න ලැබෙයි. හරියට එවැනි සිදුවීම් තියෙනවා. සූරපු කෙනෙක් නෑ. එක පාරට සමහරව ඉන්නවා මෙහෙම බලනකොට මේ පැත්ත අදින. අනිත් පැත්ත බලනකොට මෙහෙම අදින. නියපොතු පාරවල් සමහරට සතෙක් සීරුවා වගේ ඇඟේ තියෙනවා. එතකොට මේ වගේ හිතාගන්න බෑ කොහොමද මේ වෙන්නේ කියලා. එතකොට මේ වගේ සමහර අමනුෂ්‍ය පිටින් ඉන ඊළඟට තල්ලු කරනවා. සමහරු කියනවා මේ වාහන වලට එහෙම තල්ලු කරනවා, පඩිපෙළ වලින් තල්ලු කරනවා. එක පාට කෙනෙක් තල්ලු කරා වගේ මේ වගේ අනතුරු සිදු කරනවා. එතකොට මේ වගේ අර පිටින් ඉඳගෙන සමහරුන්ට කරදර හිරිහැර කරලා එවැනි අනතුරු සිදු කරන්න උත්සාහ ගන්න අමනුස්ස කොටසක් ඉන්නවා. ඒ අයට අර ඇඟට ඇතුල් වෙන්න බැරි නිසා තමයි පිටින් ඊළඟට ඇඟට ඇතුල් වෙන අමනුස්සයන්ගෙනුත් සමහර